ඒකට කරන වචනය තමයි අනුග්‍රහ කරනවා කියන්නේ. මේ අනුග්‍රහ කළ යුතු ආකාරය අපි එක්ක නිකන් දන්නේ අපිට අවශ්‍යතාවය නම් තියෙනවා අපි මොන විදියෙ මේ අනුග්‍රහ වේදික දන්නේ නැති නිසා සර්වඥාන්සේ දන්න නිසා සර්වඥාන්සේ අනුකම්පා කරන නිසා අනුග්‍රහිත සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලද අවස්ථාවේ සාම සම්පාදනය කර ගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය ඵල සමාපත්තිය නිදහස් කිරීම සහ හිත නිදහස්කත් බව දැන ගැනීමේ මේ කෘත්‍යය සඳහා අපකප වෙනවා කියන එක කෙනෙකුගේ ජීවිතයක මනුෂ්‍යයන් අතර ඉතාමත් කරන්න කියන්නේ. මුඟ දිනේ කරන්නේ හිත අවුල් කරගන්න හිත තව තවත් කෙලෙස් වල කිල්ල ගන්න බැර තමයි. ඒ තමයි ලෝකේ කියලා කියන්නේ මේකට. ඉතින් ලෝකෙන් ඈතර වෙනවා නැත්නම් හිත ඒ කරදර වෙන අයවත් කරගන්නවා කියන එක හිතනවා කියනකොට ඉතාමත් කලාත්මක වෙන්නේ දෙයක්. ඒකත් බුදුහාමුදුරට පිළිසිදෙලා හිත වෙන්නේ. ඊට පස්සේ ඒකේන සම්පූර්ණ අතදවියක පැත්තට කිරිදරුවේ දැක්කට බලන දන්නේම නැහැ. අපි දන්නේ පොදුවක් තරම්. හිත අවුල් කරන අනුගේ හිතත් අවුල් කරන ඒක දෙලා ඒ බව දන්නේ නැති මහා අන්ධකාරයක්. ඉතින් ඒකේ දෙයට වෙන් කරගන්න ඕනේ, දහ කරගන්න ඕනේ, මුත්‍යපත් කරගන්න ඕනේ. දැන් මේ මුත්‍යපත් වුණා කියලා ඒක ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් කියන දෙයක් මේ ලෝකෙට අයිති නැහැ. ඉතින් ඒක ඒ ගැන කිපිච්ච නැමිච්ච නැඹුරු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මේ බුදුහාමුදුරනේ අහුවේ අහුවක් නැත්තම් මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා කදාක අපේ පොතක අපේ පතක අපේ අම්මා අප්පලා අපේ ගුරුවරයෙක් ආව අපේ සදාචාරී කොතනකද කියලා නැහැ ඒ නිසා සබතනාදී ඒ අය වෙනුවෙන් අත දරුවෙකුට කියලා දෙනවා වගේ නවයුක්ත කියලා දෙනවා වගේ මතක් කරනවා මේ ගමන චේතෝ විමුක්තිය කොසල් චේතෝ විමුක්ති බල සමාපත්තිය සඳහා යන මේ ගමනේ පළවෙනි අංකය තමයි සීලය. ඒක නිසා සීලනුකයිදී තමයි අපි භාවනාවට මොකට ආවම මුලින්ම දෙපාර්ශ්වයක විලක් කරන වෙලාව. එතකොට මේ සීලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි පෞද්ගලිකව තම තමන් වශයෙන් සමාදන් වෙන සීල්පද ටික වික්ෂුණාදලා මෙහෙමයි සාමනේරත් මෙහෙමයි මේ නාදලා මෙහෙමයි උපාසකත් මෙහෙමයි කියලා සිල්පද ටිකක් තියෙන එක එක කරන රකින්න ඊට පස්සේ සමෝහයේ වශයෙන් අපි පොදු සාමූහික එකඟතාවයක පිළ භාවනා මධ්‍යස්ථානක අපි ඉන්න කවුරු හරි දෙන දෙයක් කාලා කවුරු හරි ලොකු බුද්ධියගෙන භාවනා කරන්නේ මේක අපි දැන් ඉංග්‍රීසි තත්ත්වයකට වෙලා ගියන්නේ අපි මේ සාසනික වැඩක් කරන්න පූර්ණ කාලය ගන්න නිසා අපි ආයතන වශයෙන් නීති පදිතිකුත් තියෙනවා ඉතින් මේ ටික දන්නේ නැත්නම් මේ ටික අවුල් කරගත්තොත් ඉතින් ඊට පස්සේ ඇයිදල් මල්ලකට වතුර පුරවන්න හදනවා වගේ දේවල් කුඩේකට වතුර පුරවන්න හදනවා ඒක කල්තාව මොකක්වත් හරියන්නේ නැහැ. ඒක අනුකම්පාව. දෙක කිසිම කෙනෙකුට කොහොමඩක්වත් සියදියක් පුරවන්නත් බෑ. ඒ කොහොමඩක්වත් කාටවත් විශ්වාසින්න බෑ සියදියක්. අපි ලොකු චොදු අඩපාඩු ගන්න. මොකද මේ ලෝකේ තරම්ම විසමයි. පොඩි විකම දාගන්න මුළු ලෝකම දුස්සීලා. ඒක නිසා අපිට ඔක්කොම පුරවන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන අදස්සේ මේක අපි පරිතද කරගන්න තිබුණාට වැඩිය සිල්වත් වෙනවා කියන එක විතරයි. ඉතින් පිට ඉස්සන් දෙපා මේ ඔක්කොම ළඟ සම්පූර්ණයි කියලා කවුරුත් හිතනවනම් පිස්සෙ පිස්සියක් නරකා. මේ ලෝකේ කාටවත් සිල්පද සම්පූර්ණ කරන්න බෑ. හැබැයි හැම කෙනාටම පුළුවන් සීල සීලේ අදි සීලයක් පාඩපත් කරන්න. ඒකට වැඩිය පොඩ්ඩක් පරිතද කරගන්න. සුද්ධ කරගන්න. ඒ වගේම අහගන්න එක, දැනගන්න එක, ගන්න කෙනෙක් එක සාකච්ඡා කරලා සාකච්ඡා කරන්නේ මේ මම දෘෂ්ටිකයි මම හදන්න ඕනේ කියලා ස්වයං විවේචනයකටත් නෙවෙයි. එහෙම නැත්නම් මට විඳපත ගන්න අල්ලමුද දෙන්නේ හොඳ නැහැ කියලා බාහිර විවේචනය කරගන්න නෙවෙයි. ඒ නිසා මට තිල්පදින්න මුළු ලෝකෙම සීලවන්ත වෙන්න ඕන කියලා පිස්සුත් නැහැ. එහෙම නොකද දෙනෙක් ඔය දීපද අවුල් කරගන්න දෙන්නේ කියලා. ඒ වගේම කමන කම විශේෂ කරපත්ත කරගත්තම සීලේ නිසා හතරම ඇවිල්ලා තියෙනවා පැහැදිලිව පටලවන්න තියෙනවා ඒ නිසා සාමාන්‍ය දල ආදාරපත් ගන්න අපි මේ ආවට පස්සේට වැඩිය යනකොට තුනට වැඩිය සීලේ කියලා කියන්නේ සීතල කම හික්මිච්ච කම මහත්ම ගතිය සදාචාරය ඒ ටික හැදිලා නැත්තම් ඉතින් කියන්න තියෙන්නේ පෙර කුඩේ රතු කරන්න හදනවා වගේ අමාරුයි ඒ නිසා ඒක පොඩ්ඩක් හැම වෙලාවෙම කර්මශරය පාස ක්‍රියාව පාස කල්පනා කරලා බලන ශ්‍රී ලංකාවේ කියතියි. අපි පිරිස කොහොමද මේකට ගොනු වෙලා ඉන්නේ? අප උග්ගලයක් වශයෙන් කොහොමද මේකට වෙලා තියෙන්නේ? ඒ දේ ඒකට කියන්නේ ආචාර ධර්ම කියලා. අපි වල කියනවා සදාචාරය කියන තැනක් තියෙනවා. ඒ සදාචාරාත්මක වගවීම මේ වගේ භාවනා වැඩමුළට ආවට පස්සේ මේ සදාචාරාත්මක වගවීම මට මොකද පැහැදිලිවම කල්පනා වෙනවා මම කරපු සියලුම කුසල් වලට වැඩිය අවු නොකර හිටපු මේ සුමානේ නැත්නම් මේ දවස් අතර නැත්නම් මේ වගේ නැත්නම් මේ පරියන්කේ තමයි එක කියලා තියෙන්නේ. අනිත් හැම වෙලාවෙම කිසිම වෙලාවක මෙන්න මේ කීමක් පව් කෙරුවේ නැහැ කියලා කියන වෙලාවට තින් කරනවා නම් නැති. ඒ තින් කරපුවා එක සමේකට සලකන්නේ යමරජු. යමරජු ඒලයි ඉස්සුවලා ගන්නෑ. ඊයේ වෙලාවේද මම සුහාත්මෙට පවු කරපු නැති වෙලාවක් තියෙනවා කියලා ඇහුවොත් විතරතරේ ගත කරන ජීවිතේ මොනම තැනකවත් මෙතනදී අපි ඉඳලා හිටලා මේ කලාතුරකින් අනුභව කරනකොට පවු කරපු නැති කොහොමද හුවෙනවා ඒක සමාදම් වෙන්න පුළුවන් එහෙනම් මේ මුළු වැඩ බුලුව අංග සම්පූර්ණයෙන්ම සාර්ථකයි. අපි උත්සාහ කරන්න පුළුවන් කරන්නේ. ඒ පවු නොකරන චිත්තක්ෂණ අපිට තියෙනවා. ඒ චිත්තක්ෂණයට යන්න මේ අපි සාමූහික සීලයක් රකින්නේ. උත්පිලික සිල්පද රකින්නේ. ඒකට නම් කොහොම හරි මේක තොරකට ගා ගන්න ඕනේ. සංකීර්ණකට ගා ගන්න ඕනේ. සංකීර්ණකට ගාගෙන මෙන්න මේකයි මේ පවු නොකරන චිත්තක්ෂණය කියලා ඒකට සමාදම්. ඒකට ප්‍රතිවික්ෂා කරනවා. ඒ ඇති හොඳට ඒක මේ අපේ අම්මට පොත කරන්න දෙවිච්ච වැඩක් අපේ. අපේ ගුරුවරයෙකුට අපිට කරලා දෙන්න බැරි වෙලා. අපි මේ වැඩ කරන්නේ ඔබ්ද සාහිත්‍යයට ඉස්සල පහල වෙච්ච සර්වඥාන්සේ තමයි පහල. අපි මේ යටත් වෙන්නේ අපේ ජාතිකයේ නෙමෙයි ඉන්දියන් ජාතිකයේ. දැකවරක් නැති කෙනෙක්. මේ අපි යටත් වෙන්නේ පුදුජානනාංශගේ පුරුෂ ධර්ම සාර්ථී ගුණයක. ඒක මට කාටවත් දෙන්නත් බැහැ අන්නවත් ගන්නත් බැහැ. අපි මෙතෙක් කල් ගත්ත දේවල් නම් හරියට දෙන්න පුළුවන් හොරගම් කරන්න පුළුවන් අර කොලතැයි මේක කරන්නේ ඒව එකක්වත් යමරන් දුර කරන්නේ යමරන් දුර එල්ලු කරනවා ඕනම කෙනෙක් කිව්වොත් මම මේ ගත කරපු ජීවිතේ ඉන්න මෙච්චර චිත්තක්ෂර ගන්න මෙච්චර දස්සර ගන්න මෙච්චර විනාඩි ගන්න කවුරු කරේ කියලා කියලා සන්තෝෂෙන් කියනවනම් මහ පොළොවේ හෙල්ලුම් කරනවා මහ පොළොවේ හෙල්ලුම් කරනවා ඒ මනසට දරන්න බෑ පොළොවට මේ පොළොවේ කියන හරියක් තියෙන්නේ ඉන්න හරියක් තියෙන්නේ කරන කවුරුත් කරේ කියලා දන්නේ නැතුව කටමැද දොඩු දොඩු ඉඳාගිය ඒ තමයි අහිංසකව සතුටු වෙමු මේ වැඩමුළු ඇතුළත මෙන්න මේ මේ චිත්තක්ෂර අපේ අතර ශිල්පදාර කඩුන්නේ ශිල්පද කඩුන්නේ කියන අදහස් කරන්නේ පව් කෙරුනේ නැහැ. හයි වචනේ පව් කෙරුනේ නැහැ. ඒකට අපි ඔක්කොම ඉන්නේ එකම එක්කෙනෙක්ව අර වැඩි ලොකුයි පොතුන්චි කන් තියනවා කියලා හිතානේ ඉන්නේ. යමරජුගේ මේ මේ අපිට කිසිම තරග කිසිම ලෝක පුංචිඥා මුදුනා කලාට යන ගුණ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ලැබෙන්නේ එකම දර ඔක්කොම පරිවර්ත කරගන්න වෙනවා. ඊට පස්සේ සූත්‍රානුගාමිතේ මේ අපි බලන්න ඕනේ. මෙතන බලන්න ඕනේ අපි හිතන්නේ නැති ඇත්තටම අදගත්තොත් ලංකාවේ ඉන්න බෞද්ධ පිරිස හරිම දැනුවත්. කිසිම කෙනෙකුට කිසිම බරක් කියලා දෙන්න ඕන ඔක්කොම දන්නවා. නමුත් ලොකු සම්මාන කියන කාරේ කියන උනාසෙක් කරලා තේකේ ඉපදිලා 92 අපවත් වෙච්ච යුග පුරුෂය අසුගේ සතවත් මෙච්චර බණ කියපු දෙයක් නම් කවදාකවත් දැකලා නැහැ. රේඩියෝ එකේ බලන, ටෙලිවිෂන් එකේ බලන, වෙබක් එකට බලන, පොතක් එකට බලන, වෙබක් පොතකට බලන, අන්තියක් අන්තියක් ගානේ බලන. ඒත් මේ රටවරක් වෙන තාලෙදී බලනකොට මේ බණවල මොකද්ද වැරද්ද තියෙනවා කියලා පේනවා. මෙච්චරම බණහන යුගයක ඇයි මේ රට මේ නක්කේ? ඉතින් ඒ ගල්දි පඬිස්සමට කතාවක් කිව්වා. උන්වහන්සේ කියනවා මේ මේ කට්ටිය බර වාගේ මොනවද කියනවා ඊයේ දවස්වල. කියන එකට තේරෙන්නේ නැහැ, ඇහෙන එකට තේරෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. අනිවාර්ය සීලෙත් හඳුනාගත්තත් වෙන්නේ නැහැ. මේ අහන දේ සුසුමේ ඥානය නිසා කල්පනා කරනකොට කෙලෙස් කැපෙන දැනකට පලාතකට නැහැ. තව තව කෙලෙස් වල. මට අර දැනුම තියෙනවා, මේ දැනුම තියෙනවා, පිටිටක දැනුම තියෙනවා, ඉතාලදක් තියෙනවා කියලා කිව්වට ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගන්න හදන ඉදිරිපත් කරලා ගන්න අපි පංචකම් වැඩි කරන්නකෝ. අපට අකුරු දෙකක් පිටිපස්සේ ගෙන කර ගන්න හදන කතාවක්. මේ බුදුහාමුදුරු කියපු දේවල්ට ජීවිතේ සම්බන්ධ කරගන්න කොහොමද කියන එක තමයි අපි ප්‍රයත්න කරන්නේ. ඒ නිසා අපි නිතරම මේ හේතුමානීකම නැමිච්ච ධර්ම සුවපස්ෝණය කරනවා. ඊගාවට සාකච්ඡා කරගන්නවා. භාවනා කරන පිළිසික තුලා අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි දවල් පැයක කරා වගේ මෙන්න මෙහෙම මම කියුවේ මට මට උපදේශයක් හරිද මම දන්නවා මෙහෙම කරාමත් මෙහෙම වුණා. ඒකට අනිත් එක්ක කතා කරලා කියනවා මට උපදේශයක් දෙන්න ඕක එක්ක සමානයි ඒක විතරයි. මෙන්න මෙහෙම මෙහෙම කරමු කියලා මේ සාකච්ඡාවේදී දෙපැත්තම ඒකට අපි කියන්නේ දෙපැත්තම ගලනවා සංවේදනය වෙනවා. බණ කියනකොට එක්කෙනෙක් කියනවා එකට ආගෙන ඉන්නවානේ. සාකච්ඡාවේ දෙපැත්තට. ඒකට මේ සම්මුඛ සාකච්ඡා කියලා අපි අලුත් වචනේ යොදන්නේ අරමක මේ කියන කමඨාන් සුද්ධ කරනවා කියනවා. අපිට ලැබිච්ච කමඨාන ක්‍රියාවක් කරලා ලැබිච්ච ප්‍රතිඵල ඒ විදිහට නිදිරපත් කරලා ඒක පිළිබඳ ගුණදොස් විචනය කර ගන්නවා. ඒක නාස්තික පැත්තෙන් නෙමෙයි විවේචනය කරන්නේ. උපදෙස් ලැබුණා හරිද? මට අත්දැකපු දේ මට කියන්න පුළුවන් ශක්තිය කියලාද? ඒ අනුව කියන්නේ ඉතරකට පස්සටද ගන්න ගම රඳවලා ගමනක් කියන එක අපිට අනුබුද්ධ පිළිවෙල වශයෙන් ධර්ම සාකච්ඡාව වශයෙන් කියනවා අපි මේ කතා කරන මාතෘකාවලික සාකච්ඡා අනුබද්ධය කියලා කියනවා. ඉතින් මේ තුන තිබුණොත් විතරයි සමථය අනුකරිතක් විපස්සනා අනුකරිතක් වෙන්නේ. ඒ කියන්නේ අපි කරන වැඩේ හිතේ විකෘතිකරකම නැති කරන්න විචිත්තකම නැති කරලා අර තැම්පත් කරගත්ත කය වචනේ වගේ එක දැනක තියාගත්ත කය වචනේ වගේ හිතක් යම් ප්‍රමාණයක තලාව බා ගන්න පුළුවන් ගතියක්, හේම කර ගන්න පුළුවන් ගතියක් ඒකට කියන අපි සමතරුයි දෙන්නේ. ඒ විපස්සනා නගයිදී මේ වචන කරගත්ත මේ මේ පඩමාරු යකදී දේවල් වල කියන ඇති හැටි දැකීම අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දැකීම ඒක නැත්නම් සියලු කර්මවල තියෙන පොදු ලක්ෂණ නාමද ලෝක ධර්මවල තියෙන පොදු ලක්ෂණ සජීවී අජීවී ධර්මවල තියෙන පොදු ලක්ෂණ මගේ මගේ නොවේ කියන ධර්මවල තියෙන පොදු ලක්ෂණ දැකගෙන විපස්සනා කියලා. ඉතින් ඒක තමයි අපි මේ කරගෙන ඉන්නේ කරන බලාපොරොත්තු ඉතින් මේ වගේ අනුකරණය කිරීමේදී සර්වඥාන්සේ පස්කාලී වසක් ඒ බුද්ධ කෘත්‍ය කරන කාලේ දේශනා කරපු ධර්ම මෙතකයි කියලා. ඒක කොහොමදක් ප්‍රමාණ කරන්න බෑ. ඒ දවස් 100ක් අනිසවන් පාර සර්වඥාන්සේ පිටම පැවිදි දවස් 100කට පස්සේ ඊට මහරහතන් වහන්සේලා පංචනමක එකතු වෙලා ඒකෙන් මේ අද කියලා ඉතින් විවාහ කරලා පස්සේනේ අද වගේ ජනතාවකට යන්න කෝකද ගෙනියන්න ලේසි කෝකද ව්‍යාකරණයට දාන්න ලේසි කෝකද අතින් අතට යවන්න පුළුවන් කියලා අරකින් තෝරලා ගත්තා දේශන කරපු ඔක්කොම කෝකරක් අම් දෙන්න බෑ ඒ ඒක කුසල් ගන්න තෝක අපිට හම් වෙලා තියෙනවා අද වෙනකොට 84000 ධර්මස්කන්ධය කියලා අපි වචනේ සඳහන් කරන විදිහට ධර්ම විනය දෙකයි අනේ ධර්ම විනය දෙකේදී ධර්මයේ පැත්තෙන් නායකත්වයේ දැක්ගත්තේ ඒ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ අද්දාක සීනාධිපති කියලා සඳහන් කරනවා අද්දා ශ්‍රාවක කියලා සඳහන් කරනවා අද මේ ඉදිරිපත් කරපු ගාථාව ඒ ධර්ම ස්වාමී වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාව හරි උන්වහන්සේ දැනගෙන ඉඳී මට හිතෙනවා ඒ ධර්ම සංගායනාවට මට ඉන්න වෙන්නේ නැහැ උන්වහන්සේ ඊට කලින් අපවත් වුණා සරුවත්ස වැඩ ඉන්න කාලෙම අපවත් වුණා. ඒ කාලේ උන්වහන්සේලාගේ තියෙන මේ යදෝවස් පොඩක් බලන්න තමයි මහන්සිය සම්පූර්ණයෙන්ම අපකට උදාල වස්තුවක් කරලා දාලා පැවිදි වෙලා ඒ කියන්නේ බමුණු මාසේ පැත්තට දාලා බුදුහාමුදුරුවෝ පැවිදිලා රහත් වෙලා මහ රහත් වෙලා අග්‍ර ශ්‍රාවක වෙලා එතුණ මේක ඉස්සරහට යන්නේ නැහැ. අපි මේ පණිවිඩේ තේරුම් ගත්තා වගේ නෙමෙයි වෙන කාටවත් දෙන්න ලේසි නෑ මේක. අනිත් පණිවිඩ වගේ කරන්න බෑ. ඉතින් මුසාවේ සූත්‍ර දෙකක් දේශනා කරලා තියෙනවා සංගීති සූත්‍රය සහ මේ අද අපි ඉස්සරහ කියනක සූත්‍රය දසුත්තර සූත්‍රය කියලා මේක කියනවා. දසුත්තර සූත්‍රයේ උත්තර දෙකම සංග්‍රහ වෙලා තියෙනවා. දීඝනිකාය පොතේ. දීර්ඝ සූත්‍ර සඳහා දීඝනිකාය. ඒක මේ අපි කතා කරෝ ඉස්සත් කරවගත්ත කතාව සර්වඥ භාගිකයක් නෙවෙයි. සාධනේ ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි ශ්‍රාවක භාෂිත කියලා මේක කරන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකේ සාරිපුත්‍ර සංඝ දේශනා කරලා ලබනවා. මේ දේශනා කරනකොට උන්වහන්සේ දැනුම ගුරු කරන හැටි පිළිබඳව අපිට ව්‍යාකරණයක් උගන්වනවා. සංගීත සූත්‍රෙත් ඒක දකින්න පුළුවන්, දල්තර සූත්‍රෙත් දකින්න පුළුවන්. සංගීත කියලා කියන්නේ අක්ෂි එකතු වෙලා මේ බුදුහාමුදුරු දීපු දේ මේ මේ මේ ප්‍රතියක් කඩලා මේ පැණි විතරක් වෙන් කරගෙන මේ වද අයින් කරලා ඒක නරක වෙන විදිහට අප ගන්න නැතුව අරසා කරලා කියලා තියෙනවා කාලයක් පවතී. ඒක එච්චර ලීසි වැඩක් නෙවෙයි. අපි දන්නවා දැන් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර ඉක්මනට අපිට වෙනවා කියලා. අද තියෙනවා මේ තොරතුරු තාක්ෂණය ඕන තරම් තොරතුරු එකතු කරලා පුළුවන්. ඉන්න තරම් නැත්නම් බලන්න කොච්චර තොරතුරු තිබුණත් දෝෂ කරන අමනක තොරතුරු තිබුණාට වැඩක් නැහැ පාවිච්චි වෙන්නේ නැහැ. මේක කරන්න බැරි කොටසක්. ධර්ම විනය හික්මීම. ඒ සාහිත්‍ය සංස්කෘතිය බොරු කරනකොට මේ දසුත්තර සූත්‍රයේ උන්වහන්සේ කියනවා දසුත්තර පවක්කාන්නේ ධර්ම නිබ්බාන සත්‍යය. දසුත්තර ධර්මයේ මම ඔයාලට දේශනා කරන්න හදනවා නිවන් යන්න. දැන් මේ කතා කරන්නේ ලබුත්තර මේ ගාර්භුත් සාංශකේ බණාන් එකතු වෙච්ච පිටට. පස්සේ දෙක කතා කරලා කියනවා වැරදි කියලා. මම දසුත්තර ධර්මයේ දේශනා කරන්න හදන්නේ නිවන් දකින්න. සර්වඥාන්සේ උගන්වපු දේ ගොනු කරලා පිටු කරලා නිකන් අගලා හදනවා අලු හදනවා වගේ කරලා දුක්ඛ සඳ කියාය සම්බංගාන්ත ප්‍රමෝචන සියලු ග්‍රන්ථ ධර්ම යෝග ධර්ම අයින් කරලා ඒවා නිදිලා දුක්ඛ සඳ කියාය කියන උන්වහන්සේ එක එකක් 10ක් කියන මුළු ධර්මයේම පිළගස්සනවා දෙකේ කර්ම 10යි දෙකේ කර්ම 10යි තුනේ කර්ම 10යි යෝගී කණ්ඩායම් 10ක් දේශනා කරනවා අන්තිම 10 කර්ම 10 දක්වා ඒක ඔක්කොම ඉවර කරන්න මම හිතන්නේ මම වගේ සම්බන්ධ කියන්නේ අපි විතර කතා කරන මිනිස්සේ මට අවුල් ගන්නක් එතන අපිට බෑ මේ සූත්‍ර දීවෙන් ආයේ සූත්‍ර මේ දවස් දෙකේ පරවටි කර කරන්න ඕන මම දුව කතා කරනවා කියලාද ඒ විදිහට කතා කරද්දී මේ පළවෙනි කාරණාව 10 පළවෙනි එක එකක් නොදාය කියන පළවෙනි කාරණා විතරයි මම අද මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඒක කියන්න පුළුවන් දලවසින් අර ඊට පස්සේ ඔක්කොම එකතු තමයි වෙන්නේ. ඉතින් කියන්න හදන හැම දෙයක්ම කුඩුම්බියක්. කියලා ගන්න හිත දෙයක්. ඒ නිසා ඒක තුල තේරුම් ගන්න බැරි දේවල් තමයි ඊගාව කාරණා. ඒ වගේ 10 එකේ කාරණා 10 වෙනකොට දෙකේ කාරණා වගේ කියන්නේ. ඕකම. තුනේ කාරණා මේ විදිහට මේ තොරතුරු අනිත් භාෂාවක් ව්‍යාකරණ දානවා වගේ. තොරතුරු නොදන්න කෙනෙකුට අකින් අකට යවනකොට පෙළගස්සෝන ඇති. මේ මානව ඉතිහාසයේ පළවෙනි වෙච්ච වැඩේ. ඒක ඉස්සලා දැනම ගොඩාක් තිබුණා. ඒක මේ බ්‍රහ්මනාගම තිබුණා. උපනිෂත් ධර්ම තිබුණා. ඉතින් ඔය ආරාධිකරේ වෙනම ශිල්ප තිබුණා. එකකවත් ඒ ගුරුව නැහැ. ඒ ගුරුව නැති නිසා අකින්නකට යනකොට මෙයා අකින්න දෙන්නේ ඒකම එක්ක නැගිනියක්. ඊගාය කරා අහගෙන ඉන්න වෙන එකක් කියන්නේ. දැන් මේක දාසකන්දනයකට වගේ යොමු කරාට පස්සේ ඒක තැනක වැදුණොත් ගලන්නේ. ඔක්කොම හරියටම මේ දැනක් ගැට ගත්තා වගේ ගැට ගහලා තියෙන්නේ. ඒකට අන්තිම දක්ෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එදා සමහරු පසුකාලීන මේක කියවපු පසුකාලීන ආචාර්යවරු මේ අපි දන්නේ වගේ දේවල් වලට මුල්ුනේ දැන් බොරු කිරීම පිළිබඳව මුල්ුනේ සායුතු ස්වාමීන් වහන්සේ කියලා අද දක්වා මේක යනවා දිගට. හැබැයි මේක තියෙන එකයි ලැපිල්ලක්වත් පාටිල්ලක්වත් වචනයක් ආවත් අයින් කරගන්න ඒකෝ හරියට කොම්පියුටර් එක තියෙන සර්කිට් එක කැලක් ගලවනවා. මේක කතර කරන්නේ. මොකක් කතර කරන්නේ? මුළු එකම නරගන්නවා. අඩු ගන්න කටපාඩම්. ඒ කියන්නේ සුතම ඥානය. ඊට පස්සේ ඒක හත්ලා ගන්න පුළුවන් මේ කියන දේ මේකත් එක්ක ගැලපෙන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතාව කොහොමද? පෙරපසු සම්බන්ධය කොහොමද? ඊට පස්සේ උතුම්ම රසයක් තියෙනවා. ඒ සුතමේ ගත්ත දේ චින්තාමේ වශයෙන් ඒකට අපි අනු අනුමාන ඥාන කියනවා. ණය විපස්සනාව කියනවා. ආකාර පරිවිතක් කියනවා. චර්ත ඥාන කියලා කියනවා. අර දන්ත දැනුම තමගේ ජීවිතේ දාලා කල්පනා කරලා බලනකොට මේ සරුවචනාතික දැනුම මාලාර්ථ සුවාති ගුණ කරලා තියෙන ගුණවත් පිසිතුයි ධර්මවත් පිසිතුයි මේ වදයක්. දිගට කරසු කියන. ඊට පස්සේ ඒක භාවනා කරලා දවසට අධදකපු වෙලාවේ අර කියලා කියන කාරණා දුරු පිළිබඳව අහලා දුරු ටිකක් අතදාලා ඊට පස්සේ ලුණු ටිකක් දිවේ තියාගත්ත දවසේ තේරෙනවා ඔන්න ලුණු කියන්නේ එකයි. ලුණු ගැන ඇහුවට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු රස ගැන පැකට් කරාට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු ගැන PhD කරාට කොච්චි වලුණු තේරෙන්නේ නැහැ. දිවේ තිබ්බ ගමන් ලුණු කැටයක්. ආ ඕක තමයි රහතනාදී බුද්ධ විඳත් ওই ලුණු කැටේ ඕක රකපන්. දේවදත්ත බුද්ධ විඳත් ඕකයි. සම්මි මුස්ලිම්මන් බුද්ධ විඳත් ඕකයි. අසත්පුරුෂ බුද්ධ විඳත් විද්‍යාවෘතිකේ බුද්ධ විඳක් පත්පුලේ ලොකු එකනේ. දුරු රක. ඒ වගේ තමයි මේ කියන ධර්මයේ කවදා හෝ තුලකට ගහගත්තොත් එකම විමුක්ති රසයයි තියෙන්නේ. ඒක කිසිම නෑ ගෑනු පිළිවෙලක් ඒක කිසිම නෑ බුදුමගේ කාලේ දැන් කාලේ කියලා වෙනසක් ඒක කිසිම නෑ ඉන්දියාවේ දැන් කියලා වෙනසක් ඉස්සර උනේ පතර උනේ කියලා වෙනසක් ඉතින් අපි ඔක්කොම ඒ රසය තොලකට ගන්න තමයි මේක කියලා මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේක දිගට ගොනුව දිගේ යනකොට අපි මොනතරම් වටිනා සම්ප්‍රදායක උරුමක් කාර්යය කියලා කියනවා. අපි මෙතෙක් කල මොනවද කොරකොර හිටියේ කියලා කියනවා. මෙතෙක් කල කිව්වේ වෙලා අපිට සත්කාරයට බඩවලා ගන්න, කටවලා ගන්න, කුටි වඩා ගන්න ගමල පුදැඟලි ඉඳ නිසා අපිට කරගෙන හොයන්න වෙලාවක්, අහන්න වෙලාවක්, කරන්න වෙලාවක් නැහැ. නානා ආකාර විදාල කම්පීති විදියට මේක මේ දන්නේ නොදන්න තාක්කල් මේ කියන්නේ අදලා දේවල් නොදන්න තාක්කල් උපහාසයට වගේ කරලා තමයි සඳහන් කරලා තියෙනවා මුරුදයි මනුස්සකම නැහැ මේක අත්දකපු දවසේ තමයි මිනිස්සෙක් වෙන්න පුළුවන් ඒක අපි හිතන්න ඉන්නවා අපි කෙලිකාරව තමයි අපි දක්ෂව තමයි අපි අපි අර අර ශේත්‍රෝ දක්ෂෝ කියන්නේ සර්වඥාදී ප්‍රමාණ කරන මේ ධර්මය තුලකට ගා ගන්නකම් මේ අනවශ්‍ය දේවල් පිළිබඳව කතන්දර කොට කොටා ප්‍රපක්කලාව කතා කර කර කය මානසික ගත කරන තාකල් මොකමෝ කියන දේ පායි මුරුයි ඒ මුරුක භාවයේ නරක නෑ ඒකේතර මේක තොරකට දාගත්ත දවසේ මේක සත්පුරුෂකට යනවා එහෙම නැත්නම් ශබ්ද හැදෙකට යනවා යෝතමනිකාරකට යනවා. ඒ මොරුක තැන ඉඳලා ඒ යෝතමනිකාරකට හදන්නේ අනේක කාගේ විනිශ්චයට කොහොම වෙනවද කියලා කාටවත් මයිතියක් නැහැ. අපි පිළිගත් සම්බ්‍රාහ්මණ භාවනා කරන ධර්ම දේශනාවේදී කවුරු තේරුම් ගන්නද නැද්ද කියන එක මොනම තාලෙකින්වත් විනිශ්චය කරන්න ඒකේ නඩත් බෑ. කියන කෙනාට බෑ සර්වඥයන්ට බෑ. ඒක තේරුම් ගන්න බැරිකම කාටවත් දුක කරන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් මේ නම්බුකාරක මොකුත් නැහැ. ඒ හම්බුන තුනා හන්න හරි වැටෙනවා කියන්නේ. ඉතින් ඒක කීකේ එකක් තමයි මෙච්චර මහන්සිලා බණ කියනකොට ඔක්කොම තේරෙන්න ඕනයි කියලා ඒම අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝ තේරෙනවා. ප්‍රේක්ෂාවෙන් කාර්ය සුසාන්තිකෙත් නැහැ. ඉතින් බැලන්ස් ෂීට් කමිටු වල බැලන්ස් සුතමේ වශයෙන් තේරුම් ගන්න කියලා බලාපොරොත්තු තියෙනවා මිස වෙන්නේ නැහැ. හැබැයි හැම කෙනෙක්ම කෞද්දලිකව බලන්න ඕනේ උපරිම රස උපරිම අද්දකීම බැරිම තොලකට ගැනීම කරගත්තොත් ඒ කෙනාට පැහැදිලිවම අර කලින් සඳහන් කරපු චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය සමාන ලැබෙනවා. චිත්තක්ෂණ වශයෙන් හෝ ජීවිකාණ. ඒ විතරක් නෙවෙයි ලෝකෙට පුදුමාකාර සුන්දර කම්පණීයක් ආදර්ශයක් නිහතකනක් වෙන්න පටන් ගන්නවා. ඒක ලෝකෙට අවශ්‍යයි. අද ලෝකෙ පෙළෙන සැලෙන සම්පතිය බලනකොට මේකේ කම කරන දේවල් අල්ලගෙන ඒක අවශ්‍ය අවශ්‍යයි නමුත් කරන්න පුළුවන් ඉන්නේ තමයි මේක තොරකට දාගන්න එක විතරයි. අන්න ඉවෙනි ධර්මයේ රටේ පිළිබඳව මතක් කිරීමක් අඳුරවා දීමක් කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි යටතේ මන භාවනා කරන භික්ෂු භික්ෂුණී පාදක උපාසිකා ඇත්තන්ද කියනවා ඒකෝ ආවතෝ ධම්මෝ බහූපකාරා ඇති මේ මම ගත කරන මුළු ජීවිතේ බුදුහාමුදුරුවෝ එක්ක මෙච්චර ලං වෙලා ගත කරපු ජීවිතේ එක ධර්මයයි මම දන්නේ ඒක භාවිතා කරන කෙනාට බොහෝ උපකාර කරනවා ඒකෝ ධම්මෝ බහු උපකාරෝ ඛතමෝ ඒකෝ ධම්මෝ අප්‍රමාදෝ මොකක්ද මහණෙනියේ ඇසුරු කිරීමෙන් බොහෝ උපකාර ලැබෙන ධර්මයක් අප්‍රමාදෝ ඉතින් අපි මගේ ජීවිතේ මේ විදිහට නෙවෙයි වෙන විදිහකට මේ අප්‍රමාද ධර්මයේ පිළිබඳව වචනය ඇහෙනකොට ඒ ඇහිච්ච ස්වරූපය ගැන මතක් කරනවා නම් හරීම හාස්‍ය ජනක එහෙම නැත්නම් ඒක උප්පණ්ඩයක් නිහිරුවක් වගේ විජේ විදා විජාතික අබෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අබෞද්ධ වෙන්න බැරුව අපි නසුරාට පස්සේ අවුරුද්දේ ස්වාමීන් වහන්සේලා පාඩපත් කරලා මම ගිහිල්ලා කතා කරනකොට මේ ලංකාවේ දක්මන් දීපේ බෞද්ධ පාඩක කෙනෙක් විදියට ගියෙක් විදියට ඒ ශාස්ත්‍රයෙන් අප්‍රමාදය දන්නවා කියන්නේ. බඳන්නේ. ඉතින් කොහොමද වෙන බෞද්ධෙක් වෙන්නේ? බෞද්ධෙක් විසින් දතේට උපරිම පහළ ලබන ධර්මය දන්නේ නැතුව අපි මේ බෞද්ධයන් වශයෙන් කෑව ගන්න අනුන්ට කියලා දෙන්න හදනවා. ඒකට කටු කරන අයට විරුද්ධව නටම් කරන්න හදනවා. දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කියන ඔබ වහන්සේට වැරදිලා කියනවා. වැරදිලි වදින එක මොකද මම අනිවාර්යෙන් බෞද්ධයෙක්. හැබැයි මම බව ප්‍රමාදී දන්නේ. ඊට පස්සේ කොහොමදලා විදිහ ඕනකොට තමයි ඕල් කියන්නේ. ඔබලා ධර්මස් දීපී ඉපදිලා ලෝකයේ ධර්මයේ දෙයක කට ඇපදලා බලන්නේ ඉන්නවා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා කවුද අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කියලා අහන්නේ. මොකද සත්‍යන්නේ මොකද අසත්‍යන්නේ කියලා දැනගන්න භාවනා කරන කෙනාට ඉච්චර අහන්නේ. ඕනි දෙයක් කතා කරලා අහගෙන ඉන්න. එයාගේ වචන කීයක් ගත කරන බැයි සැප්පර කීයක් මේ අප්‍රමාද ධර්ම ගැන කතා කරනවා කියලා බලන්න. එහෙම නැත්නම් එයා ඉච්ච ප්‍රමාදයක තමනු ප්‍රමාදයක රටට ප්‍රමාදයක. ඒ ප්‍රමාදය යන කතාව තමයි උදාහරණයක්. බුද්ධ ආගමේ කටපොතු කරන්නේ ගියොත් බුද්ධ ධර්මයේ තියෙන අප්‍රමාදේ ආගමත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. ඒක නෝගොල්ලෝ ඉතර කැමති වෙන එකක් නෑ මම එහෙම කියනවා. මොනවා බෞද්ධ දීක්ෂක් නෑ. මොකද ඉන්නේ ඉන්නේ හොඳටම පැහැදිලි බුද්ධ ආගමට ගියොත් ධර්මයට පිටුපාතක ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒක අහලවත් තියවල බලන්න බුද්ධහමී වැඩ කරනකොට අප්‍රමාද කියලා කතා කරන අප්‍රමාදිත යොදවල අප්‍රමාද ක්‍රියා කියලා දෙන තැනක් ඇත්තේ නැහැ. ඒක මම මගේ මේ බෞද්ධ ජීවිතේ ඇතිවෙන්න කියලා. ඒ නිසා ගැටපේ බන්දලේ තිබ්බ එක සම්බන්ධයකදී මම මතකයි ඔය කෝකර පෙරක් මම මතක් කරා. පිටරටින් ආපු කට්ටියකට මේ බුද්ධහම જાති දෙකක් තියෙනවා ජනප්‍රිය බුද්ධහම කියලා එකක් තියෙනවා. බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කවදාකවත් බුදුරජාණන් දකින්න හම්බ වෙන ඔයගොල්ලන්ට ජනසුරුතාව විතරයි. ඔය ඇවිල්ලා හදිසියෙක බලන්නත් බෑ. නමුත් ඒක බුද්ධහම කියලා හිතන්න බෑ. ඒක හරියට මේ අලි බලන්න නෝර පෙරක් බලන්න යනවා. අලි බලන්න යන්න ලාවුවල. ඔය ඉන්නේ කී කරුවෝ? අපි දන්නේ ඌ විතරයි හත හතාවක් ආවට. අලියගේ ස්වරූපෙට කියලා බලන්න ස්වරූපෙට කියලා බලලා හරියන්නේ නැහැ. ඔහුගේ පිටත දෙයක්. හැබැයි එතකොට ඉතින් බුදුන් දීලා තියලා යනවා. අලි බලන්න ගිහලා එන්න පුළුවන් එක කියලා කියන්න බෑ. ඒ වගේ තමයි අද බුද්ධා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ සාහිත්‍ය සම්බන්ධයෙන් පෙරලා අපිට පෙන්වන දේ, එතකොට බහුපකාර වෙන දේ, ශාස්ත්‍රයට බහුපකාර වෙන දේ, උපකාරකාරී ඉතිතියෙන් කියලා දෙන්න ඕන දේ අපි කොච්චර දැනගෙන හිටියද අපි කොච්චර මේක පිළිසු කරනවද අපි ඉස්රායිල් කියාගෙන ඉන්නවද කියලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් කාලය ප්‍රයෝජනවත් ඉඳ පාවිච්චි කරනවා හැබැයි මේ එහෙම නිසා එක එකම මුක්තිලික ලැච්ච වෙන්න දෙයක් ඇත්තේ නෑ. මේක මානව විද්‍යාවේ පොදු දුර්ලභම. බෞද්ධයන්ගේ පොදු දුර්ලභම. හරිය කැමැති ආගමකට. මෙල ගහන්න ගිජ්ජවල ගන්න පොඩි අරගෙන වටේ වටේ ඇවිදවිද සාමු කිච්චා ඉඳ ගන්නති. ඒ අප්‍රමාණික දැන ගන්නවත් නෑ නෑ අම්මෝ ඉව කරන්නේ අපිට ඒවල තේරෙන්නේ නැහැ නඹුරු. අපි මේ ප්‍රමාද ගන්න තියෙන මත්තු පුදු වෙනමයි කියන උදාහරණයක් ගන්න කැමැත්ත. ඒක ප්‍රමාදේ කොහොමද? ඒ වගේ වෙන බුදුහාමුදුර ගැන කතා කරනවා කියන්නේ ප්‍රමාදය බැඳිලා අප්‍රමාදය පංගල බව කියන්නේ කිව්වොත් එන්නේ ඒ කියන කිව්වොත් නම් ගුටි ගන්න. ඉතින් බණ කියන එකට හේතු වහලා තියෙනවා. එහෙම නැතුනොත් එහෙම ගුටි ගන්න වෙයි. ඔයගොල්ලෝම තිසා කරනවා. ඒක ඕගොල්ලන් ඕනේ මේ ආගම ලවාගෙන, පින් කරගෙන, කක්මල්ල පුරවගෙන වතුකුළු යෝගාංගු ලව්ව නිකන් යකටි යතු මේක බෙන්දෙක කියලා බහින වගේ නිවනට යන්න ඕන කරනවා මිසක් කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ මේ අප්‍රමාදයේ හරහා ඒ බුදුහාමුදුරට ප්‍රයත්න වගේ දුෂ්කරවත හරහා ඒක ගමන ඕනකමක් නැහැ ඒක තේරෙනවා කට්‍යයක් එක්ක දවස් තුන හතරක් එකට ඉන්නවා කොච්චර සුඛභෝගී කරගන්න හදනවද කොච්චර මේ නිවන Taman ළඟට ගෙන්නන්න හදනවද ඉතින් යනවා මේක කිව්වත් මම ඔක්කොම උන්දුසයි කරන්නේ නෙවෙයි හදන්නේ ඒ මොකද මුළු ත්‍රිපිටකයේම ඉන්ද්‍රියල ගාවු. පාලි ටෙක්ස්ට් සොසයිටි එකේ ලෝක ප්‍රසිද්ධ හැම දක්ෂ කට්ටියම එකතු වෙලා ඒගොල්ලෝ බැලුවා මේ බුදුහාමුදුරුවෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ කියන දේශන අනුහාමුදුරුවන්ගේ අර්ථය කිසියෙන් කියලා දෙනවා නම් කොහොමද කියලා දෙන්නේ කියලා බලන්න. මුතුම පටලවිල්ලකට කිසි කෙනෙකුට හිතා ගන්න බැරි වුණා කට්ටියක් කියව උදයන්සේ කියන්නේ සියලු දෙයක් කියලා දෙන්නත් බලන්න කියනවා. තාවකයේ ඉස්සු උඹලා තේරෙන්නේ ඒක කියන පස්චරෝපාදී කියනවා. තාවකයේ කොහේ මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ සීල තමයි ප්‍රත්‍යාවෙල කියන්නේ. ඒ ඕන ඕන විනෝදයි. තාවකයේ අයියෝ මේගොල්ලෝ කිසි කෙනෙක් නැති මේ අනිච්ච දුක්ඛ නරක නෙවෙයි කොහොමද? තාවකයේ මේ රාග ද්වේෂ මොහේ කොහොමද? තව කන්නේ පිස්සු හදාගෙන දක්වා මේ සම්මාදිට සම්මා සංකල්ප කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියන එක්කිනෙකුටවත් අතවාදයක් මොනතරම් හදාරන්න ගියොත් විශ්වවිද්‍යාලවලයි අනම්මනම් පිස්සු වෙන පිස්සු හොඳ හැදිච්ච කට්ටිය ඉන්න හොඳ පිස්සු තියෙනවා. උන වැඩිම ඔබ පීර පීර ගම කොහොමද මේකද? අහන්න බලන බුදුරජාණන් දේශනා කරපු එකේ මොකද්ද පින්න අර්ථය කියලා? ඒකක් දීලා ඇවිල්ලා වාඩි කරන පැය ගණන් කියවයි. එක්කෙනෙකුට පටන් ගන්න දෙන්නේ ඉතින් ඒ නිසා මේ මතයේ තියෙනකම් මානසික මේක බොරු කරන්න බෑ. බුදුන් ස්කින්දි බොරු කරන්න බෑ. ඇත්ත තමයි පරිසම් බදයක් ඇත්ත. සත්‍ය සත්‍යයක් ඇත්ත. හරියට මම කිව්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් දීල සමාධි ප්‍රඥා ඇත්ත රාග දේශ මොහ ඇත්ත ඉතින් හත්තේ කියන්නේ මේ විතර වැඩ කරන ගමන් දරුවා මල්ලා කරගෙනවා ඔක්කොම ඉගෙන ගන්නකොට පොත් මෙච්චර විතර උසස් තියෙන ඉගෙන ගන්න. පුළුවන් වේද විනාඩි 5ක් බලන්න කරා. ඉවරයක් කරා. වේගුණවත් ඉවර කරනවා කියන්නේ. වේගුණකට ඉවර කරනවා කියන්නේ. මම මෙතනදී සාර්ථක සාධනේ සියලු ප්‍රශ්න වලට එක උත්තරේ දෙනවා. හැබැයි මේ බහූපකාර එක ධර්මයක් තියෙනවා. ප්‍රමා. ඊට පස්සේ ඉතින් අපිට අපිට සීසයක මේ උඩුතුන් බන භාවනා කරන්නේ නැතුව හොස්තරලන්න ගියොත් කොච්චර අමාරුකට වැටෙනවද? ඒකෙන් තේරෙනවා මේගොල්ලෝ මොනවද හොයන්නේ කියලා. ඔව් තමයි භාවනා කරලා චේතෝ යොච්ච කලේ හෝ චේතෝ පිළිච්ච සමාපත්තිය බලාපොරොත්තු වෙනවා. අපිට කිසි කිසි කියන්න බෑ. මේ ඉතින් පස්සේ එක දෙයයි බහුව කරන එක දියයි. ඒක දන්නේ නැතුව මේ අනුන්ට උගන්වන්නයි PhD ගන්නයි උදාහරණ ආඩම්බරය කරගන්න ගියොත් අඹ ගහලේ පැටුනා වගේ. මීරත් කියලා මීයක් කරන්න ගිහලා ඔළුවට මේ බැස කරගෙනවා. ඒක කිලෝරක්. ඒ නිසා සම්බන්ධවත් අදුගන්නේ තේරුම් ගන්න පුළුවන් නම් බුදුන් දේශනා කළ සාරිපුත් ස්වාමීන් වහන්සේගෙන් අනුමත කරන ලද එක ධර්මයක් තියෙනවා. ඒක තමයි මේ මුළු දසුත්තර සූත්‍රය යන්නේ ඒක දිගේ. ඒ තරම් ප්‍රමාණයි. අපි කොහොමද අවුරුදු 2600කට පස්සේ වෙන රටක පරම්පරා ගානකට පස්සේ මේ කියන අප්‍රමාදයේ බුදුන්ව අදහස් කරපු අදහස බුදුහාමුදුරගේ අර්ථකථනය අපිට තියෙනවා. අපිට තේරෙනවා මේ අප්‍රමාද කියන වචනේ තේරෙන්නේ කියලා බැලුවොත් අප්‍රමාද කියන වචනේ අපේ සිංහලේ ඇත්තෙම නැහැ. හැබැයි වාදනවල තියෙන ප්‍රමාදයේ කියන එක සිංහලේ හැමතැනම තියෙනවා. සීලය ඕන වැඩක් කරන්න දෙන ප්‍රමාණය අද බඳට එනකොට මම පැය භාගයක් ප්‍රමාණයක්. තේරුණාද? මේ තමයි ජාත්‍ය ලකුණ අපි ඕන වැඩක් කරනකොට පැය භාගයක් පමණයි. ඒක තේරෙන්නේ නැහැ අතිලේසි අප්‍රමාදී තේරුම් ගන්න. සංසන්දනාත්මක. ඒක මතක තියාගන්න යමකට අපි පමා වුණා නම් අප්‍රමාදී නැහැ. කලට වඩා කාර්යයේ වැඩි කරක් ඉතින් අපිට අප්‍රමාද කියන නරක වචනේ හරහා වේලුවක් හරහා එහෙම නැත්නම් උපන්දනයක් හරහා උපාසයක් හරහා අප්‍රමාදය සාක්ෂි කරගෙන අප්‍රමාදයේ තියෙනවා. නමුත් ඒකමද නරුවචනන්ද කියප අප්‍රමාද. ඒකමද මේ වහන්සේ සමසේ දේශනා කරන අප්‍රමාද කියලා බැලුවොත් මම මේ කරුණ ඉදිරිපත් කරන්න හදන්නේ කොහොමද අදිටි වෙන්න එපා. පොඩ්ඩක් ඉඳලා බලන්න ප්‍රමාදේ නැති වෙච්ච පමණින් නැත්නම් අපි දන්න විදිහට මේ වෙලාවට වැඩ කරනවා කියන එක පමණින් අප්‍රමාදය අකටකන වෙනවා කියන්නේ. ඒකකොට මේ බුදු ස්වාමීන් වහන්සේලා මේක පොඩ්ඩක් තව තේරුම් ගැනීමට මේක විදහ දක්වන වතුරු ගහලා දෙන්න විසුතුරු කරලා දෙන්න ක්‍රමයක් තියෙනවා. ලෝකයේ ඔය පෞල් කන අය, වගකීම් තියන අය, නැත්නම් ආගම ධර්ම හටිදු කරන අය හැම වෙලාවෙදීම තමයි කළ යුතු යුතුයකම් වෙනුවෙන් විශාල වේදකක් විශාල දුකෙන් ලබන විශාල කායික මනසික වේදකක් දරුවන් කෙරෙහි යුතුයකම් රටේ යුතුයකම් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ යුතුයකම් කායික මානසික පුදුමාකාර වේදකක් ඒ යුතුයකම් පමා නොකර අප්‍රමාද විශ්ත කරන්න පුළුවන් නම් එයාට සමාජයේ ඒ සාමාජිකත්වය ලැබෙනවා. පවුලේ පවුලේ සමාජිකත්වය ලැබෙනවා. රටේ පුරවැසිකම ලැබෙනවා. එයා සාමාන්‍යයෙන් එකල යුතුකම් කිරීමදී සමානෝ ඉච්ච කෙනෙක්. අඩු ගානේ දැන පාසල කෙනෙක්. එලාට වැඩ සිත් කරන්න හදන කෙනෙක්. නමුත් මේ ගුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මේ ටික තේරෙනවා කියලා හිතාගෙන යුතුයකම් වගේම චාරිත්‍ර වගේම අයුතුකම් වගේ පොත් තියෙනවා වාරිත්‍ර වගේ හැම කෙනෙක්ම කළ යුතු යුතුකම් තියෙන අතර අයුතුකම් වර්ගයක් තියෙනවා. හැම කෙනෙක් කළ යුතු චාරිත්‍ර වගේම වැරදි යුතු වාරිත්‍ර වර්ගයක් තියෙනවා. මෙන්න මේ වාරිත්‍ර වශයෙන් නොකත නොකත යුතු අයුතුකම් වැරැක්වීමත් අපි කොච්චර අප්‍රමාදද ප්‍රමාදද කියන එක තමයි අපිට මේ යටිපහුවලා තියෙන කාරණා. තමන් අතින් ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා හෝ අසාධාරණකම් අයිතුමත් ධර්ම අධර්මකම් කොච්චර සිද්ධ වෙනවද ඒක හිතන්නවද? වගේම අපි චාරිත්‍ර කරන්න ගියම වැලකේ යුතු වාරිත්‍ර ධර්ම නොකළ යුතුකම් පිළිබඳ අවබෝධයක් තියෙනකම් මේ මොට්ටි හොරිකම් ජීවත් නැහැ. කිසිම කෙනෙකුට ඇඟීමක් නැහැ. අපි ගත කරන ජීවිතය පරිසරය හානි කරන පැත්තෙන් කොච්චර අයිතුකම් කරනවද? මේ විශ්ව සත්‍යයක සම්බන්ධයෙන් අපි දැන නොදැන මේ යන රැල්ල දිගේ ගිහිල්ලා අපි මේ පැවිල්ලෙන් ඉඳලා පිටු ගන්නවා කියන්නේ. මේ මගේ සැප පිණිස අපේ සැප පිණිස අනුසූරා කරනවා. කරන්න වෙලාව හම්බෙච්ච වෙලාවේ සූරා කරනවාදී ඒක කියනවා කරන්නේ මගේ සැප මේ කරන්නේ ඉතින් ඔබ නොකර බෑනේ. අපි කච්චිගේ සැප කරන්නේ. හම්බෙච්ච හැම එකම එකයි. විතරයක් හිතන්නේ ඔබේ ජීවෝ කුටි කරා ගන්න කියනවා අයිතුමක් කරනවා අසාධාරණයක් කරනවා අධර්මයක් කරනවා ඒ අසාධාරණ කරනකොට සමහර ඉරේ වැටෙනවා සමහර වෙන නම්බුකාර කට්ටියක් කරනවා නම්බුකාර කට්ටිය නීති වල දාලත් නැහැ ඉතින් අපි කුරුකුල නැත්නම් ඒක කරගෙන යනවා එතකොට මේ එක්කෙනෙක් දෙන්නේ කතා ගන්න කරලා නිසා දැලෙන පෙළෙන පීඩිත ජනතාව මුලිකයි කියන්නේ නිකමට විතරයි අපි මේ සැපසීමේ කටයුත්ත කරගෙන යනකොට අපේ සකල පිළි පිළි ලංකාවේ ධර්මවත් දිවේ සම්බම්මාලම් සම්මාදිට්ඨිය කියන කට්ටිය. අපි මේ කරගෙන යනකොට ඒක නැති විචාර දෘෂ්ටික පිළිබඳ දුරෝධ හිතන්නේ. අපි ඒගොල්ලෝ සිතන මේ අපේ මට්ටමේම කට්ටිය කියන නැත්නම් අපි ඒගොල්ලෝ අවතක් සිදු කරනවා. ඒ කරන අන්තිමට කවුද අපි හයිට් ඇතුන්නේ. ඒක තමයි විචාර දෘෂ්ටිකය කියලා එනවා. අපි ඔය වැඩ කරන්නේ නැහැ කියලා පාස් කළ සලකන්න. ඒක බුදු අමුරුදා කියන්නේ සංඝාරාමය කියන. අයිතුවා. ඊට පස්සේ වැට්ටක ගන්නවා. තීර දෙනෙක් එක්ක කරදර කරනකොට උගෙන් වැඩ ගන්නකොට අපි හිතන්න කොච්චර විශේෂ උගේ පාස්කම් ටික අපි දෙන්න කරා. මේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා කියන්නේ. කවදාකවත් හිතන්නේ නැහැ නේ උට. ජීවිතයක් කියන උඩ උත්සාහ කරන දෙයක්. කඩාවත් නැගියනේ ඒක අතිදේශන උන් වැඩ කරන්නේ මට බුදුව කරන්නේ අපි කියන්නේ කවුරුක ඉතින් ගස්කොලන් වලට ගස්කොල කීක වැඩ කරනකොට කොච්චර ප්‍රයෝජන දලා කරගෙන කරන්නේ නැත්නම් ඌට කතා කරන්න බැරි නිසා ගස්කොලන් වල කතා කරන්න බැරි නිසා අපිට මනාවෙට අපි අසන්න වෙලා ගන්න ඊට පස්සේ ගහට පොළට ගඟට දුන්නට අපි හලකන හැටි කියලා පොදු වස්තු වලට හම්බෙච්ච වෙලාවට අපේ භාෂාවෙන් සතිය පාවිච්චි කරනකොට මේ පිටවල් දීකෙදී අපේට තියෙන දුරකමක් අපි කියනවා වාරිත් කරගන්න ඒකට අපලන ශික්ෂණයක් නැහැ අශික්ෂිතකම කියලා කියනවා මෙන්න මේක පිළිබඳව කවුරු හරි අපිට පෙන්නලා දුන්නොත් මරා ගන්න බලන්න මේ විදිහට ප්‍රමාද වැඩක් තියෙනවා සාධාරණ වැඩක් කරනවා අයුක්ති වැඩක් කරනවා නොකොට ඉස්මන් කරනවා කියලා කවුරු කිව්වොත් අපි නම්බුකාර ගම මරණයට එහාය. සම්මේ ජීවිතේ මනුස්සයාට අනම්බු වෙලා දුන්නොත් මරණයට එහා. ඒ භාවනා කරනකොට බලන්නේ කරන දේ යුතුයම් කරන එක නෙවෙයි. අපි අතින් සිදුවෙන අයුතු නොකත යුතු කරන නොකිරීම වෙන්නේ අපි කොච්චර අප්‍රමාදද කියලා. හරියට වෙලාවට කරනවා. අදාහ වැඩි කරන විශේෂය. කවුරක්වත් හිතන්නේ විශ්වාස. ඒ නිසා අප්‍රමාදී ගැන කතා කරනවා ලාභික සංකල්ප මතක් කරන්නේ මේක බහූපකාර දෙයක්. ඒක නිසා අප්‍රමාදය කියාගෙන ඉස්සරහ තියාගෙන ඒක සම්පාදනය කරන්න යනකොට අපි ප්‍රමාදී ඝන බහලක ප්‍රමාදයේ තියෙන පැතිරිච්ච ස්වභාවය අන්ධකාරය මෝඩ මෙන්න මෙච්චරයි අපි දැනගත්තේ නැතුව කතා අප්‍රමාදයයි කරන්නේ. ප්‍රමාදී ප්‍රමාණ කරන්නේ නැතුව ප්‍රමාදයයි කරන්නේ. ඒක අපි අන්ධකාරයේ ප්‍රමාදයේ ගත කරන වෙනවා. අප්‍රමාද පහන පත්තු කරලා ඒ තාම ආලෝකයේ ආධාරේ ප්‍රකාශ ශක්තිය බලනවා. ඒ පහන වැඩ කරනකොට කොච්චර ආත්ම අන්ධකාරය ගත කරලා තියෙන්නේ. ඒක නිසා අපිට අප්‍රමාදයෙන් ආරණ්ඩක් කර ඉති සම්පූර්ණ ප්‍රමාදයේ කියන අපි කරන්නේ කියෝ අප්‍රමාදයෙන් දැම්මට පස්සේ අපිට තේින්න තියෙන්නේ මෙතෙක් සංස්කාරික කරපු ප්‍රොද ජනකාය ජන විඥානයේ කියන විශාල දෙන අතර කෙරෙන වර්තමානයේ හරස් කරගන්න සම්නිකර ප්‍රමාණයක තියෙනවා. අන්නේ ප්‍රමාද සංස්කාරික කරපු අපි ප්‍රමාදේ වැටි ගත කරන මනුස්සයන්ට සතුන් ඉන්න රටක ජනතාවක මේ අප්‍රමාද පහන් දැල්ල පුච්චක් ඉදිරියට පවත්වාගෙන යන්න උනන්දු වෙනවද නැත්නම් මෞර්තියමක් කරගෙන තියනවද කියලා බැලුවොත් ඒකයි මම කියේ අහලවත් නැහැ. කටයුතු උපකරණ දන්නේ නැහැ. කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා සාර්ථක ස්වාමීන් වහන්සේ දෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ අදහස් කරපු අප්‍රමාදේ දැනගන්න නම් වැදගත්ම දේ තමයි අපි නොකටයුතු නොබලක්කම් කිරීම. අපි කොච්චර ප්‍රමාදද කොච්චර වසංගනවද කොච්චර නොසලකයිද කොච්චර බයද කොච්චර ශකමායාවකින් වහලා තියෙනවද කියලා බැලුවොත් අපි ළඟ තියෙන සෑම දැනුම එකින් අපි කරන්නේ අපේ තියෙන ප්‍රසන්නතාව වහන්නයි තමයි දැනුම කියලා කියන්නේ. තුංගා දැනුම තියෙන කරට උංගා ප්‍රසන්නතාව වහන්න වෙලා ඇති ඒක නිතර දැනුමක් ගන්න. ඒ පොඩ්ඩක් පොතේ පටන් ගන්න මොකක් කරද කිසිම දැනුමක් ඕනේ. අවුරුදු 6 වෙනකන් දරුවට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොනවක් කරන්නේ ඕක මොනම දැනුමක් නැහැ. ඉතින් දැනුම වැඩි වෙන්න වැඩි කියන්නේ බෞද්ධ ලෞකික ඥාන ගැන මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක අම්බු හට්ටය රෙට්ට පිටල පාරක්ටය. ඒක ඒකයි ඒක ඉතරයි අපි ඉතරයි කියන්නේ බරගාන පිළිවෙලේ අර නොකොට ඉදුකක් කරනවා. මේ මම පිට මිනිස්සුන්ට මේ ලෝකයන් හදන්නේ මම මේ කියන්නේ ඇතුලේ ඉන්නේ අහගෙන මම කියන්නේ. Taman ඇතුලේ තියෙන තියෙන මේ ශකලති මායාවෙන් ඇති වන්තනෙන් ඇති වහන්දයි අපි මේ 14 කරුණු 17කුත් ඉදිරිපත් කරගෙන කීප පැටේ වහන පටලා කියා. යන ගමනක් තියෙන නිසා හරිත සුදාන්ත කියන්න ඕනේ නෑ. ඉස්සල්ලාම දැනගන්න අපිට මේ අසාධාරණය අයුක්තිය නොකොට ඉදුවන් විදිහින් අපි කරලා ඒක සාමාන්‍යයෙන් කියන්නේ දේශයකට පහසුවකට දැන දැන වැරදි කරනවා. එහෙම වුණා. හිතාතකට කියන්න අරමු තියෙනවා. නැත්තම් හදලා කියන. කොච්චර මිනිස්සුන්ට ගැන වේදනම් මොකක්වත් නැහැ. මම මේකේ බයිලාවක් බලන්නේ නෙමෙයි. මේක බයිලා. ඒ කියන පහසුල දැන දැන වැඩි කරනවා ඒක උනන් ඉඳහතරක් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඉතින් කොහෙද ඒවා කියන්නේ ප්‍රමාදවල අප්‍රමාදවල කියලා බලන්න උදේ ඉඳලා හැමදාම අපි මේ જાති කතා කරන්නේ. කරන පුරුදු කරන ඇත්තයි කරන රුචි අත්දැකීම් තීර තියාගෙන ඒක සාවධානීකරණය කරන්නේ හොඳින් හෝ නරකින් හම්බ වෙනවා. කවුරුත් ওই අංශයට ගැලපෙන්නේ නැහැ ওই ඕකනේ. ඕක කිතුගාට කියමනස්සයා කිව්වට ගන්න අයිතිකාර එනකොට මොකද බහිනවා. කොහෙද ඔය කිතුගාට මම මේ වන්දිනා තරකොටියක් අහන්න කියන්නේ. කොහෙද යකෝ කිතුග ඇහලා ඒකදී ඔය බහින්නේ. හොඳට කල්පනා කරලා තමයි දවස් පුරා මේ අනුර දෙන හේතු කර්ම දැක්කීමේ ඉසුරුදාට නැකපු මිනිහ කරන වැඩේ. ඒක අපිට කොච්චරක් දවසක කරන්න වැඩ ටිකක් තියෙනවා. මේ හැම වැඩකම කියන්නේ කරනවට වැඩිය යමක් නොකර ඉන්න ඉඳි. කරන හැම දෙයකම ඔගොල්ලෝ බණී මට මම සාධාරණයි බයින් ගැත්තම සාධාරණයි. ඉතමට කරන හැම දෙයක්ම ෂටගතියක් සකල ගතියක් වංචනික ගතියක් වහන්න කර බැහැ. මොනම හොඳ නිෂ්පාදන හෝ අප්‍රමාදී කරන මොනම දෙයක් පිටල මතක් කරගන්න. හිතාන කරන සියල්ලම තියෙන්නේ සම්මේ සංකාර දුක. හරිද? සම්මේ සංකාර දුක කියන සංකාර ගැන හිතාන දක්වන්න බැහැ. සම්මේ සංකාර අනිච්චයි. හිතාන කරන සියල්ලම දුක පිටත පිටනවා අනිත්‍ය කියන පිළිදෙනවා අප්‍රමාදී කියන්නේ යමක් නොකර සිටින්න පුළුවන් හැකියාව බලන ප්‍රයත්නය. හරියට ගියාට පස්සේ හොඳට සංකලෝ වාඩි වෙනවා සමබර කරලා ඒකාමතා කරන චේතනා කරු කරන සියල්ල වැඩ අධිෂ්ඨානයෙන් අත කරනවා. මෙතන කළා මේ ඉන්නවා කියන එක නැදිලා නැහැ කියන එක නිින්ද ගිල නැති බව ක්ලාන්ත ගන්නති බවට 100 100ක් අප්‍රමාදයි. ඒක මුළු දසුත්තර සූත්‍රයේම සම්පීඩනේ මම කියන්නේ. පරියන්ගෙට ගියාට පස්සේ සම්පූර්ණ හොඳට වාඩි වෙලා හොඳට පැටල කරලා දැන් ඇයි ලිහිච්ච ස්වරූපෙන් තියාගන්නද? පාන්දෝල් පරිපත්‍යයේ ප්‍රශ්නයක් නැහැ. විනාඩි කිහිපයක් හොඳට පරිපත්‍යයලා. ඊයෝ ඊයෝ ඉතිවලා ඕ නැත්නම් ආයත් එක්ක ඒක ඔය උෂ්ම දෙහිති වලක් මොකද වෙන්නේ කියලා බලන්න මේ චිත්තක්ෂණය අපි දැන් මේ පිළිගන්නේ අප්‍රමාද චිත්තක්ෂණය කියලා. කායික ක්‍රියා නැහැ, වාචික ක්‍රියා නැහැ, චේතන නැහැ. බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන් කියලා. ඒ දාපු ගමන් ලාහට ගෙන්නට කරනවා වගේ ඕන අතීතෙටමයි, ඕන අනාගතෙටමයි, ඕන වෙන කෙනෙක්ට නැහැ දැනට කියන්නේ දැතුණත් පුතේ. ඒකට මේ බුදුහාමුදුරුවෝ කියනකො සාර්ථක සාංශයේ මමත් මේ සිල් අරගෙන සිල් තුන වෙන ඉඳගෙන අනුන් දෙන දානයක් කාලා දෙන පැතුරක පුදියාගෙන ඉන්න මමත් අදිස්ථාන කරාට මට මේ අප්‍රමාදයට යන්න පුළුවන් මේ ඉන්නේ එන ගන්න විදිය විදිහ මම දැන් මෙතන බලන්න බැලුවලත් මොකද කියන්නේ අන්න ඒක හිතාගන්න පුළුවන් ඉතින් අප්‍රමාදේ දැනගත්තා බුදුහාමුදුරුවෝ කියන මට මෙන්න දන්නේ නැහැ නමුත් අඩුවාන අපිට බහැගත්තා පස්සේ දෙහන ඇබ්බැහියක් නැහැ පුරුක්ක් නැහැ පුචාචිකමක් නැහැ හැම දැනුමක්ම කරන්නේ මොකද්ද අර මොහොත කියන දෙන්නේ අපි කරනවා විතරයි. වනින හැම වෙලාවකම අපි සාමාන්‍ය ආධුනික වෙන්නේ නැහැ ඒක තමයි. දැන් තමයි ඒක අතීතය. ඒක අනාගතය. ඒකට වෙන ඒකට වෙන කෙනෙක්. නමුත් අපි මේ අපරාධ නැහැ අපි අප්‍රමාදී කියන කොන යම්කම් දුම් දැල්ල දුම් කොට දිවිදි භෝගේ දැනගන්නේ මම දැන් මේක ඉන්න බව කිසිම දෙයක් නොකර වෙන දේ දිහාටලා ඉන්න බව දැන ගැනීම ඉන්න බවට අපි කියන අප්‍රමාදී මේකයි ලෝකෙ තියෙන ලොකුම පිළිගන්න එකට කියනවා ඒ බව දැනගන්න මෙතන කවුරක්වත් පිළිගන්න ගන්නෑ. ඒ මේ ඉන්න එක තමයි ලෝකෙ තියෙන ලොකෝ පිළිගන්නේ. ඒගොල්ලන් කියන ඉති ලොකෝ තින්කම කියනවා නම් දෙර ගන්න බෑ. ඉන්නේ වැයිතෝතර කියන්න බෑ. සෙනඟ වට වෙලා ඉන්න බෑ. දාඩිය ගඳ ගන්න බෑ. මොකක්ද නැහැ. ඇයදාන කෝක කිව්ව ඒ කියන උරුල ගතිය ඉතිේ කියන ගඳ ගන්න එක තියෙනවා. ඒකට මේ තට්ටු කරන තරහට නෙවෙයි මම කියන්නේ. මටත් ඉඳගෙන ඒක දිගට ඉන්න පුළුවන් නෙවෙයි. මගේ හිතත් පයි. මම මේ දෙන්නලා ගන්නේ අපි යම් ආකාරයකින් මේ අප්‍රමාදී කියන එක වර්ණලා ගන්නට ඒක අපි හිතාගත්තොත් ඒක නම් ලොකු දෙයක් ලොකු දෙයක් මට හැදෑ කියනවා කියන්නේ. මම උත්සාහ කළා ඊගා චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා. ඊගා චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන එක විතරයි ආයෙ අරක කරන්න මේ කරන්න අරක හිතන්න මේක අධිකාර කරන්නේ නැතුව යන්න උත්සාහ කරන ගත්තොත් අපේ කොඳුර පෙළෙනසි සතු බවටපත් ආහාර ප්‍රතිසාර කරන මේ චිත්තක්ෂණය මේ මම දැන් මෙතන හිටියට ඊගා චිත්තක්ෂණය දෙන්නේ යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න ඔය ඕනකම තියෙනවා සිල්වන්ත අපි අධිකාර කරගත්තේ කරලා හරි ගිහිල්ලා තියෙනවා කන්නේ ඊගා චිත්තක්ෂණය මොනවද කියන්නේ ඒකට අපි භාවනා නොකරන බණ නාම ජීවිතය කරගෙන බලන්න දවසක්. මේ උත්සාහ කරලා නැතු. එතකොට එවැනි වෙලාවක අපි ගත කරන දේ කාගේ න්‍යාය පත්‍රය අනුව වෙන්නේ කියලා එක. මම භාවනා කරන්නේ අප්‍රමාදයන් නෑ උත්සාහ කරන්නේ. ඒක නිසා ඇත්තටම අපි වැඩ. කාගේ න්‍යායයකට අපි මේ වැඩ කරන්නේ? දැන් මගේ න්‍යායයට දැන් අපි බණ අහලා අප්‍රමාදී ඉන්න හදලා මේක කරපන් කිව්වට ඉන්නේ නැති බව දන්නවා හිත. දැන් බුදුහාමුදුරුවෝ දීපු න්‍යායකට ඉන්නේ නැහැ. ආරියපුත්‍ර ගාන්ධීපු න්‍යායකට ඉන්නේ අප්‍රමාදී ඉන්න න්‍යායයට දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හිතන බැලුවොත් හිතන්න එපා. හිතන එක නෙවෙයි මම මේ කියන්නේ භාවනා කරනවා කියලා. ගන්න න්‍යායක් මොකක්ද තුන් හතිය කරන දන්නේ නැතුව ගත කරන ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කිසිම චාරයක් නැතුව අත්‍යකටතර පයින් පිස්සුවෙන් කිලෙලෙක් වගේ මේ හිත පණින්නේ කාගේ විධානයක කාගේ න්‍යායද කිව්වොත් තනි උත්තරය දෙන්නේ මායාවේ න්‍යායපත්‍රයේ කෙලෙස් වලට වැටෙනවා කිසිසේත්ම කාටවත් ප්‍රශ්න කියන්න බෑ මොකුත් නැතුවට මම මේක දිත්තේ නික්ලේහි තනකේ කියලා කියන වෙන බුදුහමෝ මෙච්චර මහන්සි වෙන්නේ නැහැ ඒ නිසා දැනගත්තා මම මේ නිකන් අයාලේ යන්න දුන්නා මම හරි අහිංසකයි කියලා හිතාන හිටියට ඒක අනිවාර්යයෙන්ම කලින් සැලසුම් කරලා තියෙන්නේ වැටෙන ප්‍රමාදයට යන්නේ කෙලෙසට මාගේ විඤ්ඤාණගත කරගන්න කරා. ඒක දැනගන්න පුළුවන් හරි දෙකේදලා මෙතන හිටපන් කියලා කිව්වට පස්සේ කොච්චර ඉක්මනට අතීත අනාගතයට අන්තර දෙකන හරියට යගෙන කල්පනා කරනවා කියන්නේ. ඒකේ සක්මක් කරනකොට බලනවා සිළුවට බහකවලා ඇවිදින්නේ ගමනක් යන්න නෙවෙයි. අවල් දිදන්නේ ඇවිදින ගම. එහාට මෙහාට යන ගම මම මේ ඇවිදින බව කොච්චර වෙලාවක් දන්නවද? ඇවිදින ඉරියව්ව කොච්චර වෙලා හිත තියෙනවද? ඒ කොච්චර ඉක්මනට එන වෙන දේවල් වලට පයින්නවා. අපි තනකට පයින්නවා. ඊටපස්සේ බලන්න මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න හරියට සම්බන්ධ නැති සාමාන්‍ය දවසේ කටයුතු කරනකොට මොන තීරිකක් වරකට තීරික කරන බව කොච්චර දැනුමක් තියෙනවා. අත හොදන වෙලාව අත හොදන බව කොච්චර දැනුමක් කරනවා යනකොට එනකොට කනකට බලනකොට කරන දේ ඒක අචේතනික නැහැ අචේතනික වැඩයක් කරන දේ දැනගෙන ඉන්නවද බැලුවොත් අපි වැඩි මෙතන රූපෙට ඉස්සරහට ඒක ගෙදර දැන් ඉතින් ඉස්සරහට කරන්න කියන්නේ දැන් අරමුණ දා පොඩ්ඩක් වැරද්දක් බලනවා ඒක තමයි දෙත්‍ති සම්නිකර හිත වර්තමාන මොහොතේ අවස්ථාවේ බැරි ගැතිය සිත අප්‍රමාදී පවත්තන බැරි ගැතිය නිදාශනයක් වශයෙන් සර්වසාධේ සඳහන් කරනවා ඉදිකට්ටක් කෙලින් කරලා අල්ලලා ඒ කුඩට අබහුවක් කරන්නේ කියලා කියනවා වැඩි අවුලක් කරන්නේ කියලා එක වැලියටක් හරි අබෑටක් හරි ඉදිකට්ට උඩ කෙලින් කීද කියලා අබෑටයක් හරි වැලියටක් හරි ඉදිකට්ට උඩ බැලන්ස් වෙයි කියලා බැලන්ස් වෙන්න පුළුවන් අප්‍රමාදී කියනවා ශ්‍රද්ධාව අප්‍රමාණ නැහැ ඒක එදේන දේ පිළිගත්ත පුරවදිනවා වෙනස වෙන්නේ නිසා ප්‍රමාදෙට ගියව පුතුමාකාර බලපෑම සෝමීමක් වෙනවා අයියෝ මං කවුද මම වැල්ලට කොල්ලට කරන සතේ වැල්ලට විදෙස් වාගේ එක චිත්තක්ෂණයක් පිට බෑ නේද කියලා ඒක කියන්න නෙමෙයි මම මේ බණ කියන්නේ මෙතක නොදැන හිතේ සාපයක් තියෙනවා දැන් අඩු ගන්න කළ යුත්තේ මොකක්ද කියලා ගන්න උත්සාහ කරනවා. කරලා කරලා කරලා කවදා හරි හිතන්න යෝගාවචරයට පුළුවන් වුණොත් හොඳට මතකයි මම ඉස්සලා සිටි ආස්වාසේ දැනටත් ඉන්නේ ආස්වාසේ නම් මේ චිත්තක්ෂණ දෙක මේ දැන් මේ ඉදිරියෙන් කියන ආස්වාසේ දනිමින් දකිමින් ඉන්නවා. දැන් සක්මන් කරනකොට කරන දේ දනිමින් දකිමින් ඉන්නවා. මම මේ කනකට බොනකොට එනකොට යනකොට අරමුණු මාරු වුණාද ඒ බව දන්නේ ඉන්නවා කියලා සපයලා කියන්න පුළුවන් දවසක් ආවොත් අනන්න ඉදාට අපි බුදුහාමුදුරගේ පැත්තට යන්නම් තල්ලුවක් ගැතියක් තියෙනවා. දැන් අපි තව කර්ම සාකච්ඡා කරනකොට සීල දෙනෙක් වාර්තා කරලා තිබුණා. අදවාග විතක මෙන්න මේ මෙච්චර වෙලාවක් කන කන කියනවා. මෙච්චර පියවර ගන්න වගකට ඉන්න පුළුවන්. එදිට කටයුතු කරන්න කියලා කියන්නේ ඒකට යන්නකට වැඩි පටන් ගන්නවා. බැලු බැලුවට නම් තේරෙනවා කොන්ඩිෂන් කන්ටක කයිලා නැහැ කියලා. නමුත් මේ නොකියපු හොඳිය ගමනක් නේ. නාහපු දෙයක් නේ කරන්නේ. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ තියෙන කුංචි ළඟාවීම ඒ කුංචි ජයග්‍රහණය විශාල ගමනක ප්‍රයෝජනයක් තියෙන අපි මේ දසුතර සූත්‍රයෙන් ගන්න පාඩම තමයි අර මුල් උපදේශ පන්ති දීපු විදිහට අරියන්කේ කියන මේ ඉඳගෙන වාඩි වෙලා කරන දාහනද හොඳට පක්කලා කරලා ඇඳ කියලා කරවස්සේ තත්පර කීයක් විනාඩි කීයක් චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ඉන්නවා කියන එක පාස් පුළුවන්. ඒක ඔහු ක්‍රම දෙක කරකට එකක් ඉරියව්ව ගැන අදහස. අදහස් ඉරියව්ව බලාගෙන ඉන්නකොට මේ අද්දේ කොහරද? මේ උභහක් වගේ පිරමීඩයක් වගේ මේ හැදේ කියන එක එක හිත ඉන්නවා. අපි දැනට හිතාගෙන මොනවද අප්‍රමාදී කියන්නේ. එහෙනම් ඇයි ඉන්නකොට දැනෙන උදේ පිළිවීමක් ඇතිවක් ඕන ආසේ සිදෙන අසල්පසද්ද දැනෙනවනේ අර කය ඇතුලේ ඉන්න බාටක ලකුණක්. එතකොට කරදරයි මම දැන් කය ඇතුලේ ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි මේ ආස්වාදයමයි එතකොට කියන එකනා අහන්නේ කරාට දැනුවත් වෙන්න හදා කියන්න පුළුවන් නම් ආස්වාදයේ හිතේ ආස්වාදයේ හිතේ වාට මට දැනුනේ කොහොමද මේ නාසිකාග්‍රයේ උලක් පොද තීරි ගෑවෙනවා දැනුණා ප්‍රසවාසයේ ඉඳ බව ගන්නෙ ප්‍රසවාසයට යනකොට මට උණුසුමක් මට දැනෙනවා කියන්නේ අන්නේ කොහොමද කියන්නේ අර අප්‍රමාදයේ ඉඳලා කියුණු කරනවා කියන්නේ. ඒ නිසා තමයි මූල කර්මස්ථානසික ඉන්නකොට ලැබපු දැකපු දේවල් විස්තර කරන මට්ටමට ගියොත් ඒ මුළු වැඩම කරලා කරගන්න. වම තියෙනකොට පොළවේ, දකුණ තියෙනකොට පොළවේ. මම මේ කයේ ඉන්නවා වම තියෙනවා ගන්නවා දකුණ තියෙනවා ගන්නවා ඒකට මට කයේ දැනෙන හදගතිය විසු බේතලා එළියට විහිදෙන ගතිය බාර සම්ප්‍රේෂණය වෙන ගතිය දන්නේම කියන්න බලවත් නම් ආ ඒක තමයි මේ අප්‍රමාදේ වර්ණ කරනවා කියන්නේ. ඉතින් මෙතනින් පටන් ගත්තාම දීක ගමනක් යනවා. අන්න වෙලාවම තමයි අත්දකින්න අත්දැකීම. අත්දැකීම එක. ඒක සම්පූර්ණ රචනයේ ඉස්සරහම දාලා ලියන එක සම්පූර්ණ එකක්. ඔක්කොම කීපවලේ ඉඳින්න මට හිතවිලි වෙනවා මට දැනෙන මට වෙනවා කන විඳන්න තමයි කවදාකවත් අරමුණ කියන්නේ නැහැ අරමුණත් එක්කිනකොට දෙවිවල් කියන්නේ නැහැ වැරදිච්චයි තරදිච්චයි මායාවටමයි සමාදම් වෙනවා මායා ධර්මයෙන් ගත්තනේ මායා ධර්මයෙන් ගත්තනේ මායා ධර්මයෙන් ගත්තනේ බුදුන් ධර්ම ගත්තේ ප්‍රධානියක් නැහැ ඒකයි කරන්න කරලා හරියට විතර කතා කරනවා වැඩිචියව කතා කරනවා කියන්නේ තපුනේ ප්‍රමාදයක් පින්නේ හැර වැඩි ප්‍රමාණයක් පරකයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාරපුත්තු සමාධිය පණිවිඩේ අපි අහනවා විතරක් නෙවෙයි. අපි ඒක හිතට වද්දලා නායකතරම දාන විතරනේ කර බලනවා. කර බලන ඒක අගින කිරීම තමයි අපට උද කරලා තමයි අත්දැකපු දෙය. හරියට කියලා. ඒක සාති කරන පන්න විද්‍යාවනේ උරගා බලාගත්තට පස්සේ අනිත් දවසේ යන්නේ එතන ඉඳලා. ඒක ඒකේ කරකම ඉතන ධෛර්යය. ඉතින් භාවනා කරොත් පිළිසක් තියෙනවා මේකේ. අලුතෙන් මම මේ පොඩි යෝග කියලා දෙනවා වගේ කියන්න ගියාට කරපුවා ඉන්නවා. ඒත් ඒ අයට උන මේ හරියට ඉදිරිපත් කිරීමේ ශක්තිය කහපු ගමන් අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඊගා දශමං කරන්න ඕනේ මේකයි කියලා හිතන එකෙන් මේ තව දෙයක් කරපු ගමන් ඒ ආධුනිකයන්ට අනුබුද්ධයාට අධිෂ්ඨාන ශක්තියක් තියෙන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් සංසීතක් දේශනා කරනවා සිල් දෙනාටම සතුටු මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා